දැන් මේ තව ප්‍රශ්නයක් තියෙනවා මේ දස දිශාවන්න මෙත් වැඩි පිළිබඳව අපි දැන් මතක් කරලා තින ආර්ය මෛත්‍රී භාවනාව මේ පොතේ විග්‍රහ කරලා තිනවා කියලා පිටු ගණනක දෙයක් මේ සංසාර 1000 ගැන කියනකොට. ඉතින් මේක කැටි කරලා ගන්න ඕනේ මොකද මේ ගොඩක් කියන්නේ උට හිතා ගන්න අමාරුයි කියන එකයි කියන්නේ මේ කෙටියෙන් කොහොමද කියන්නේ කියලා අහන්නේ. ඉතින් 1000 කියන වචනේ තෝරා ගන්න. මේ 1000 මේ පැවැත්මත් තුළ ඉන්න අයට විවිධ ක්‍රමවලින් එනවා. ඒක ඉතින් මේ විස්තර කරලා තියෙන්නේ කෙටි කරලා සාරාංශය අදහස ගන්න. විතර කරලා තියෙන විතර මතක තියාගන්නවත් පද මතක තියාගන්නවත් නෙමෙයි. ඒ විතරේ දෙතුන් පාරක් හතර පහ පාරක් කියවනකොට 1000 කියන්නේ මොකද්ද කියලා තේරෙන්න පටන් ගන්නවා. 1000 කියන එක නෙමෙයි ඉලක්ක අඟුලින් 1000 නෙමෙයි මේ කියන්නේ. ඒ 1000 දුක 1000 කියනකොට පපුවර දරන්න බෑ. දැවෙන්න පටන් ගන්නවා. අනේ මට වෙච්ච දෙයක්. මේ ආදිවාසීන් එන්නේ දැවිල්ලක් එනවා. සමහරට මේ 1000 දරා ගන්න බැරුව සුසුම් හෙලනවා. පපුව රත් වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක් ඇති වෙනවා. සුසුම් හෙලහෙලා ඉන්නවා. අන්නේ දාහය කියන්නේ මෙන්න මේ රත් වෙන ස්වභාවය. Tamante වෙච්ච අවඩක් අසාධාරණයක් මතක් වෙලා අනේ මට වෙච්ච පාඩුවේ හැටි ආදී වශයෙන් එනකොට මහා විශාල පසුතැවීමක් එන්න පටන් ගන්නවා. පපුව දැවෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ගති ලක්ෂණයට කියනවා දාහය. ඉතින් ඒක කෙටියෙන් ගත්තහම කොහොම තේරුම් අරගන්න. ඉතින් සංසාර දාහයෙන් මිදෙත්වා කිව්වහම මේ සංසාරයි කියලා හිතා ඉන්න එකමයි සංසාර කිව්වේ. සං කියලා කියනකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංඛාර වලින් හටගන්නේ ඔක්කොම ඒවා තමයි දාහගෙන දෙන්නේ ප්‍රධාන වශයෙන්. ඉතින් ඒ හටගන්න හැම එකක්ම අපි සාරයි කියලා ගන්න එක අවිද්‍යාවේ නිගමනයි. සංකීර්ණ වචනයෙන් පෙන්නනවා යම් කිසි එකතුවක් ඇද්ද මොන හේතුවකින් හරි හැදෙන සියලු එකතුන්ට කියන නම තමයි සං කියන්නේ. ඉතින් වැඩි හරියක් මේ එකතු වෙන අතර අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනැගෙන එකතු වුන් තමයි අපි මේ දුක් විඳින්න පස්සේ යන්නේ. ඒවත් සං මේ සං කියන වචنين ගන්න ඒවා දන්නේ එකතු වෙන හැටි මොනවද? සතර මහා භූතයන්ගේ එකතු වෙන හැදිලා තියෙන ඔක්කොම රූපයන්ගේ එකතු වෙන හැදිච්චා. සං වලින් හැදිච්චා. ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතරෙන් එකතු වෙලා හැදිච්ච තමයි මේ ඇඟේ හැමතැනම තියෙන්නේ. ඒවත් ඔක්කොම සං පිඬු වෙච්චා. සං පිඬන. සාරයි කියලා ගත්ත නිසාම තමයි අපි ওই පස්සේ ගිහින් හදාගත්තේ. ඉතින් සංසාර කියන වචනේ ගත්තාම ඒක තමයි මුල. සං අසාරයි කියලා දවසේ දැනගත්තා නම් සාර පස්සේ යන්නේ නැහැ. විද්‍යාව පහළ වෙනවා. ඉතින් සං අසාරයි කියලා දකින්නේ සංසාරයි කියලා දකින්නේ නැතුව. මේ සං කියන වචනේ හැම තෝරා ගන්න ඕනේ.